ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ කොළඹ හත බෞද්ධ ආලෝක මාවතේ ශ්‍රී කල්යාණ ධර්ම යෝගාශ්‍රමය අධිපතිව වැඩ විස අපවත් වූ වදාළ කෝට්ටේ දේවානන්ද ස්වාමීන් වහන්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි අපි ගිය පාරේ අවසන් කළා මේ කයෝ ධම්ම සූත්‍රය. ඒකේ අවසන් කරපු සූත්‍රයෙන් දෙන්නේ මොකද්ද? අපි සසරට වැටිච්ච හැටි. සසරට වැටෙනවා කිව්වහම දුකට වැටෙනවා කිව්වහම දෙකම එකයි. සසරට වැටෙනවා කිව්වොත් ඒ කියන්නේ දුකත් එක්ක සංකප්ප වීමක් ඇති වෙච්ච ජීව වස්තුවක් කියන එකයි ඉන්නේ. ඒකෝ දැන් ඒ කොටස් තුන තුනේ කොටස් වෙන් කළා බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මේ ක්‍රමයටයි අපි ජාති ජරා මරණ වල අයිතිවාසිකම ලැබලා දිගින් දිගට තවත්මත් ගෙනියන්නේ මෙන්න මේ හේතු නිසායි කියලා. නමුත් ඊට පස්සේ තව ධම්ම සූත්‍රයේ වෙනම පැත්තක් තියෙනවා. ඒකෙන් කියනවා ජලයෙන් ලකුණු කොහොමද පහළ ඒ කොහින්ද? අර දුකෙන්. එතකොට දුකෙන් ජලයෙන් ආකාරය ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්තයි පෙන්වන්නේ. ඒකෙත් කොටස් තුන තුනේ කොටස් තමයි මේකේ සම්බන්ධ සූත්‍රයේ සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒකට ඒ එක්තරා සීමාවක් එක්තරා සෙව්වක් ජීවිතේ පෙන්නනවා මේ මේක ගලවන්න පටන් ගත්ත තැන අවස්ථාව සීමාව කාලය කොතෙන්ද කියන එක. ඒත් ඒක පෙන්නනවා පළමුවෙන්ම අපි මිනිස් වශයෙන් ගත්තොත් ඒ පුජ්‍යලයාගේ මිනිස් ජීවිතේම එක්තරා සෙව්වක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ජීවිතේ වෙනස් වෙච්ච තැනක් එතන ඉඳලායි මේ ගලවන්න පටන් ගන්න. ගලවන්න කිව්වේ සසර දුකින් මිදෙන්න මිදෙන පැත්තට ක්‍රියා ආරම්භුනේ ඔතනින්. ඒක පෙන්වන්නේ හිරියයි ඔත්තප්පයයි අප්‍රමාදයි. එතකොට අර මුලින්ම අවසානෙට පෙන්වන්නේ හිරියොත්තප්ප අප්‍රමාද කියන එක. මේකේ මුලටම පෙන්වන්නේ එතනින් ආරම්භ කරන්න ඕන කියලා. එතකොට මේ හිරිය ඔත්තප්පය අප්‍රමාදයේ කියන මේ කාරණා තුන තමයි අවසාන සියලු දුක් නිවලා සම්පූර්ණ දුක් අලින් අයින් වෙච්ච තත්ත්වයේ ජීවිතයට එක්කාසු කරන මේ ක්‍රියාවෙන් අග්ගිස දක්වා යන්නේ මේ ධර්ම තුනේ ඒ ධර්ම තුන තුලින් නිෂ්පාදනය වෙන තව ලක්ෂණ තියෙනවා ඒ වායේ අභිවෘද්ධිය පෙන්වන. ඒවයින් මේ පෙන්වන්නේ අභිවෘද්ධිය. අර ධර්මවල අභිවෘද්ධිය කියන්නේ. ජීවි. කර්මයෙන් තමයි ආරම්භ කරන්නේ. මේක කොතෙන්ද ආරම්භ කරන්නේ? ඊට සහය වෙන්නේ මොකක්ද? දැන් මේ පිරිස මේ දැන් කාලයක් තිස්සේ මේ සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. කොට මේ බුදුහාමුදුරුව පෙන්නනවා මේ පුද්ගලයාගේ ඔය කියන හිරිය හිරිය කියන්නේ හැකිලෙන ගතිය හැකිලෙන ගතියයි ඔත්තප්පේ කියේ බයයි ඊළඟට ප්‍රමාද නොවීමයි මේක උපදින්නේ කොතනින්ද ඒකට හේතු ප්‍රත්‍ය මොනවද ඕක ශ්‍රමණ ద్వාරයෙන් ඕන ශ්‍රමණ ద్వාරයෙන් ඕන ඕකට උදව්ව අවදි කරා. ශ්‍රවණද්්වාරයෙන් කිව්වහම ඇහිීමක ප්‍රතිඵලයක් උපකාර වෙනවා. අප්‍රමාණ දේ අපට ඇහෙනවා. නොනානා ආකාරවල දේවල් අපට ඇහෙනවා. ඒ ඇහෙන දේවල් වලින් මේ හිරිය උත්ප්පය මතුවෙන ඇහිල්ලක් අපට ලැබෙන්න ඕන. ඉතින් නොඑක් නොඑක් නොඑක් නොඑක් ශබ්ද ඇහෙනවා. ඒවත් යම් යම් තේරුම් තියෙනවා. නමුත් යම් කිසි දවසකද අර සසරට බඳවන සසරට බඳවන ශක්තිය වශයෙන් කියන කාමය නැත්තම් කාන්දම අඩු කරන ක්‍රියාවලට තමන්ගේ සිත නැඹුරු කරන සබ්දයක් කවදද ඇහුනේ එදාට එදාට ඒ සබ්දේ උපකාර කරගන්නවා වෙනවා මේ අවස්ථා තත්ත්ව දෙක ජීවිතය තුළ ඇති වෙනවා. තත්ත්වයේ කාරණා තුන. ඒක ඉතින් අපි කෙටියෙන්ම කල් නොයවා කියනවා නම් බුද්ධ ධර්මය හෙන්න ඕනේ. බුද්ධ ධර්මයේ කියේ මොකද්ද? පුජ්‍යලයාගේ సంతානයේ බුද්ධිය දිනු කරන ස්වરૂප පිළිබඳව શબ્දයක් එයාට හෙන්න ඕනේ. ඉතින් බුදුහමදුරෝ ඒ શબ્දය ඇහිම ගැන ඒ අනුදහම්දුවන්ගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙනවා වෙනම සූත්‍රයක මේ සසර දුකින් මිදීමේ ක්‍රියාවට බහිද පුජ්‍යලයාට ධර්මයේ උපකාර වෙන්නේ මොන ආකාරයෙන්ද කියලා. ඒක දැන් මේ අය ගාව තියෙනවා බොහෝ දුරට. ඔක්කොම නෙවෙයි ටිකක් තියෙනවා. බුදුහාමුදුරු කියන්නේ යම් කෙනෙක් තුල සද්ධාව තිබිලා ඒ සද්ධාවට අනුව ඔහු අර දේශනාවත් එක්ක යොමු වෙලා එක්කාසු වෙලා ඒ එක්කාසු වීමත් සමගම Taman ලබන්නා වූ ශබ්දයෙන් ලබන්නා වූ වැදගත් කරුණු ධාරණය තවන ඒ ධාරණයට අනුව ප්‍රශ්න ඉදිරිපත් කළා හොඳින් තීරණ විසඳගෙන කාරණේ තේරුම් ගන්න. ඒ විසඳ ගැනීමට අනුව Tamanගේ සිතුවිලි පාලනය පටන් ගත්ත යනම් යම් කිසි කෙනෙක් අන්නේ පටන් ගත්ත අවස්ථාවේදී ඇති වෙන වෙනස තමයි හිරි ඔත්තප්ප අප්‍රමාණ. ඒකට දැන් මේ කාගේ ජීවිතය ඇදලා ගත්තත් ඔය ඕක තීන අය දැන් මේ ඉන්නේ. ඔය තීන නිසයි මෙහි මේ එන්නේ. හිරිය කියලා කිව්වේ මොකද්ද? අර ජීවිතයේ নাනා ආකාරවල පීඩා රිදුම් කැක්කුම් නොයෙක් විදිහේ අවසනාවන්ත අයිතිවාසිකම් ලබාගෙන මූල ධර්මය තමයි බුදුදහමෙන් විස්තර කරන්නේ. කොහේ විස්තර කළත් කොහේ දේශනා කළත් කතා කළේ කාමය ගැන විතරයි. කාමය හැර කතා කරන්න වෙනම මුකුත් හරි නැහැ. ඒ ඉතින් කාන්දමේ ක්‍රියාකාරීත්වයේ පෙන්වන්නේ. ඒතර ඒකේ භයානිකත්වය. ඒක ජීවිතයේ තුල වර්ධනය වෙන හැටි ධර්මය තුලින් පෙන්නකොට නැත්තම් දේශනා මගින් ඒ විස්තරය ඇහෙනකොට ඊ පුජ්‍යලයාගේ අර හැකිලීම හැකිලීම කියන්නේ හිරිය අර අර කාමයේ වර්ධනය වෙන ක්‍රියාවකට තමාගේ ජීවිතය යෙදෙන වෙයි කියන අවස්ථාවත් එළඹෙනකොට ඉස්සෙල්ලා වෙන දේ තමයි හැටි වෙනවා. පුදුම කරදරයකටයි මම වැටෙන්නේ. හැඟීමක්. එයාට සුළු දෙයකට එයාගේ ජීවිතේ සම්බන්ධ වෙන්න එනවා දකින්නත් එක්කම අර සිතිවිලි හැතිලෙනවා. ඒ හකුලවන්නේ කවුද? මේක අනාත්මාදී සිද්ධියක්. හකුලවන්නේ අපි නෙමෙයි. අර විවෘතව වැඩ කරපු සිතක ඒ විවෘතත්වයට උදව් දෙමින් තිබිච්ච අර ආකර්ෂණික කියන්නේ අර කාම ක්‍රියායක තිබිච්ච එකඟත්වයට අර දේශනා මගින් දුන්න අප්‍රිය භාවය භයානිකත්වේ ඒකේ තියෙන විහිසුණුකම කොට අන්න හැදෙනවා අර මනෝධාති සතහන් ඒකේ බිහිසුණුකම එක්ක හේතු හේතු සාධක ඇතුව ඒ බිහිසුණුකම අවබෝධයට දෙන සටහන් ඇති වෙනවා. මේ සටහන් වල තමයි අපේ මේ සියලු පාලනය තියෙන්නේ. ඒක අර නැවත අහමන් අහලා ප්‍රශ්න ඉදිරිපත් කළා පිළිසිඳු කරනවා කිව්වේ අර සටහනේ කිසිම වෙනත් මිශ්‍රණයක් නැතුව සම්පූර්ණ ඒකමයි කියලා සුද්ධ කරන එකක් ඔය නැවත නැවත ප්‍රශ්න කළා තමන්ගේ සැක දුරු කරගෙන ඒක නිරවුල් තේරුම් ගැනීමට වීරිය කිරීමේදී කරන්නේ මොකද්ද අර අලුතෙන් තමන්ගේ මනෝදහසේ හැදෙන සටහන් වල වෙනත් දේවල් මිශ්‍ර නොවෙන්නේ අස්කොන් නොහිටින් සම්පූර්ණයෙන්ම ඒ වර්ගයේම හිටින්ද සාත්වකය කරන්නේ ඒ සාත්ව ඒ කරලා ඒ தත්ත්වයට ආවට පස්සේ සිතක් අපට අර ක්‍රියාවක් අනු ක්‍රියාවට එළඹෙන මිශ්‍ර වෙන සිතක් පහළ වෙනකොට ඒ සිතට නැවත සිත පවත්තන්න ඒ සිත පවත්තන්න මනෝ දහතින් එන්න ඕන ආවේග. කියන්නේ වේග ඒකට එක්කාස් වෙන්න ඕන. ඒකට කියන්නේ අසංකාර කියලා. ඒ වේග දැන් මෙතන පහළ වුණේ යම්කිසි ආකර්ෂණයක් නැත්තම් බැඳීම් ස්වરૂපයක් නම් අර එහෙන් එවන ආවේගය ඒකට ප්‍රතිවිරුද්ධ වෙච්චාම අර සිත එකෙල්ලම අර නිමිත්ත එක්ක සම්බන්ධ වෙන්න බැරි වෙනවා හැටි වෙනවා. මම මේ හැටිවිල්ල හැදෙන හැටි වේ කියන්නේ. ඒකට අපි හකුලවනෝ නෙමෙයි. ඒ තමන්ගේ ධර්මයට ගත්ත ඒ ධර්ම විග්‍රහයක් තුලින් මේක හකුලවන්නේ. ඒකට තමයි ඔය ශාස්ත්‍රූත්වය කියලා කියන්නේ. තමාව යහමකට ගමන් කරවන්න තමා විසින්ම තමා ළඟ ශාස්ත්‍රවරයෙක් කියන්නේ තමන්ට අවවාද දෙන්නේ හැම දෙනා තුලම හදා ගන්න ඕනේ ඒ සාස්ෘත්‍ය යටතේ තමයි අපි අර දුකඹේ. මේ පෙන්වන්නේ සාස්ෘත්‍යයයි. තමාට අවවාද දෙන්නේ දැන් කවුද? ඔහොම හිතන්න එපා. කියන එක අර තම අසහාගත්ත කරුණු අරකට එක්ක ඇවිල්ලා හරස් වෙලා ඒ අදහසට ඉඳ නොදී හිටින ස්වરૂපයක් උදා කරනවා. ඔකට කියනවා ඕකටයි කියන්නේ හැකිලින ලැජ්ජා කියලා. සිරිය කියන්නේ ඕක. ඔත්තප්පේ කියලා කිව්වේ දැන් මේ පෙන්වන්නේ ජීවිතේ අසුද්ධ බවට පත් කරන ලක්ෂණ තුනක් මූලික ලක්ෂණ තුන. ඔත්තප්පේ කියලා කිව්වේ අර විදිහේ අරකේ භයානිකත්වය පෙනෙන්න පෙනෙන්න හිත හැකිලෙනකොට හැකිලෙන්න හැකිලෙන්න හිතේ ඇති වෙනවා මේකට අහු වුණොත් ඊටාම භයානිකයි ඒක නිසා කොහොමද බේරෙන්නේ කියන බේරෙන හැඟීම එනවා බේරෙන හැඟීමයි මේ උත්ප්පේ කියන්නේ. බය කියන්නෙම බේරෙන අදහස්. බය කියලා ගත්තම බේරෙන අදහස්. ඒකෝර ඒක අපි කොටියා යකා ඔය කාට ඇති බයම තමයි මෙතන තියෙන්නේ. එතනක් බේරෙන අදහස මෙතනක් බේරෙන. බේරීම අපේක්ෂාවෙන් උපක්‍රම යොදන අවස්ථාවට කියන බයයි. බය શબ્දේ එතන. එතකොට බය නැති වෙන්නේ යම් කිසි වෙලාවක දැන් ඔන්න අපතින් කැලේ යනකොට බේරෙන අදහසින් මිනිහා බේරෙන්න බේරීම සම්පූර්ණකම් දුවන. බැරි වෙලා මිනිහා නම් සුවක්වත් තියනවනම් කොටිය පෙන්වන්න කමක් නැහැ. ඒක පොන්සි සෙල්ලමක් වාගේ ආගම් ගන්නවා. තවදියක් කිට්ටුවට ආපුහම ඇති කියලා හිතන. දුවන්නේ නැහැ. ඒ මොකද නිර්භය වෙන්න කරුණක් මෙයාගම තියෙනවා. කොටියෙන් බේරෙන්න කරුණක් තියෙනවා. අන්න ඒ වගේ මේ බය උපදින්නේ අර කාමක වේගවල එකමුතෝ ජීවිත ජීවිතත් එක්ක සම්බන්ධ වෙනකොට එයින් ලැබෙන අනර්ථයෙන් බේරෙන්න හැඟි ඇති වෙන හැඟීම තමයි බය කියලා කියන්නේ. එතකොට මේ හිරි ඔත්තක් දෙක කියන මේ දෙක ක්‍රියාත්මක වෙනකොට ඒ ක්‍රියාත්මක වීම කල් නොයවා ප්‍රමාද නොවි අප්‍රමාද තත්ත්වයෙන් කරෙන්න ඕන බව එයාට එයාටම වැටහෙනවා මේ කවුරු කියන්න ඕන ඉතින් කරන්න ඕන මේ පව් ඒ කිසි කෙනෙක් කියන්න ඕන ඒ පුජ්‍යලයට වැටහෙනවා මේකට නම් ජීවිතේ ගියත් අහු වෙන්න හොඳ නෑ ඒකට අහු නොවි ක්‍රියා කරන එක අප්‍රමාදී කියලා තෙන් එකක් දැම්මේ හැම අවස්ථාවකම ජීවිතයක් පුහුදුම්කමත් එක්ක ලැබිලා තියෙන ජීවිතේ කොයි වෙලාවකවත් නැහැ කාමය නැති වෙලාව. කාමයෙන් තොර નિરાයාස සිතක් පහළ වෙන්නේ නැහැ කවමදාකවත් ප්‍රතන්. ඒක ප්‍රමාද වෙන්න දෙපයි කියේ මොකද අර හැම හැම කාරණයකම අර ප්‍රම කාමයට අහුවෙන. ඉතින් නැත්තම් අර දුක් දීමට හේතු වන ශක්තිය නිෂ්පාදනය වෙන. වර්ධනය වෙන. උපදින. මේක මෙයාගේ මහා භයානිකත්වයක්. ඒක ගැන අකමැත්තක් තියෙන නිසා හැම කාරණයකදීම මිනිහා වීරිය කරනවා අර අරින් බේරලා තමාගේ ජීවිතේ සිතිවිලි ක්‍රියාවචන පාවිච්චි කරනවා ඒ தත්ත්වය උදාවනේ කොහොමද යම් දවසකද බුද්ධ ධර්මයේ කියන එක බුද්ධිමත් ධර්ම ස්වરૂප වැටහුනේ එදා ඉඳලා තමයි ඔය වෙන්වීම වෙන්නේ. ඔන්න ඔතෙන්ද වැටිච්ච හැටි අර කල්යාණ ප්‍රත්‍යඥය. අන්ධ ප්‍රත්‍යඥය, කල්යාණ ප්‍රත්‍යඥය කියන දෙකෙන් වෙන් වූ අවස්ථාව ඔන්න එතන සම්දිස්ථානේ කල්යාණ ප්‍රත්‍යඥ බවට පත්වෙච්ච අවස්ථාව ඔය කිව්වේ. එයා දැන් හොඳයි. හොඳයි කියන්නේ අච්චර නෙවෙයි මෙච්චර කියන්න බෑ. එයා හොඳ පැත්තට හැරුණා. එතකොට මේ පුජ්‍යලයාගේ ඊළඟට තව ඔව් ආන්න එච්චරයි. දැන් එතන ඊට ඉස්සෙල්ලා දැන් ඔය නොයික් නොයික් ඒවා ආගම් වශයෙන් පුරු පුරුදු කරනවා ඒවා පැත්තට ඒවා නිකන් සාමාන්‍ය ඔය ළමයින්ට ඇවිදෙන්න වැටවල් බඳිනවා රවම වගේ අර නියම ක්‍රමයේ කරා දැන් අපි කිව්වේ මේ අයට ඒක සිද්ධ වෙච්ච පිරිසක් නිසා මේක නිර්භයව කියන්න පුළුවන් ඒක සිද්ධ වෙලා දැන් එක එක ප්‍රමාණවලින් ඊළඟට ඒ පුද්ගලයා ගාව ඇති වෙන ওই කාරණා තුන සංයෝග වෙනකොට උන්ට වැඩ කරනකොට එයා ගාව මතින් තව ධර්මයේ මේ වයිසෙල්ලා අහලා තිනවා මේකේ ප්‍රතිවිරුද්ධ පැත්තයි මේ පෙන්වන්නේ මේ තව ධර්මයක් පෙන්නනවා සැල මේ අර නොසලකිල්ල සැලකිල්ලටපත් වෙනවා සැලකිල්ල කියන්නේ මොකද්ද ඒ සැලකිල්ල කියන්නේ තමාගේ වචනේ ක්‍රියාව සිතුවිල්ල මේ තුන පිළිබඳව දැඩි සැලකිල්ලකට එයාගේ සිතේ මුලින්ම මොකද කොහොමද දන්නේ නැහැ මේ මගේ මේ මේ මේ පැවතුම් නැත්තම් මේ තුන මේ ක්‍රියාවල් අර මිශ්‍රණය යුක්තද නැද්ද කියලා දැඩි විමසිල්ලක් කරන්න ලොකු සැලකිල්ලක් දක්වනවා ඒ මොකද මේ මුළු ලෝක ධාතුවම හම්බුණත් අර සිතවිල්ලක් එක්ක අර අර මිශ්‍රණය ආපු හැටි මේ ලොක් මුළු ලෝක ධාතුවේ මෛත්‍රීවාසිකම් ඔක්කොම විනාශ කරන්න මේ මිශ්‍රණය හොඳටම ප්‍රමාණයි. ඒක නිසා ඒ ඔක්කොම දීලා හරි මේකෙන් බේරෙන්න ලොකු සැලකිල්ලක් දක්වන හැටි. එතකොට දැන් මම මේක පටන් ගත්ත මේ මේ මේක මේ පැත්තට විස්තර කළේ මොකද? තම තමන්ට පුළුවන් තම තමන්ගේ තමන් තමන් ගමන් කළා තියෙන අර කල්යාණ පැත්තේ දුර ප්‍රමාණය කොච්චර දුරට මම ගමන් කළාද කියලා තේරුම් ගන්න. එතකොට යම් කිසි පුජ්‍යලයක් අර සෝහන් ආදී මාර්ගවලටපත් වීමත් දැනගන්නේ මෙන්න මේ ධර්ම මාර්ගයේ මේ ලකුණුවල. එයාට ඒව උපදිනවා. උපදිනකොට දැනගන්නවා මම ඉන්නේ සෝහන් මාර්ගයේ. දැන් මේ සෝහන් මාර්ගයේ ඉන්න පුජ්‍යලීකුගෙට අයිති මේ ඔක්කොම. ඉතින් ඒකින් එන්න එන්න අර වේ ශක්තිය වර්ධනය වෙනවා. එතකොට මේව Taman තුල තීනොයි කියක්. ඔහුට අවංකව වැටහෙනවා නම් එයා දැනගන්න ඕනේ ආ සෝහන් මාර්ගයේ ඉන්නේ කියලා. ඒ කිසි ඒකට හැබැයි එක එක ප්‍රමාණවලින් එක එක ප්‍රමාණවලින් ඒක සිද්ධ වෙන්නේ. එතකොට එයාගේ අර සැලකිල්ල මත වෙනත් එක්කම අර හැසිරීම හැසිරීම් ටික අර සැලකිල්ලට අනුකූල වූ සැලකිල්ලට යටත් කරපු පැවතුම් ස්වરૂපයක් කතාව එයාගේ හැසිරීම් එයාගේ කොයි ක්‍රියාව වුණත් එයාගේ පෞල් ජීවිතයේ හෝ වේවා තනිකඩ ජීවිතයේ හෝ ඒ ඔක්කොම අරිට අනුකූල වූ පැවතුම් ස්වરૂපයකට එයාගේ හිතුවක්කාර පැවතුම් නැහැ එක්තරා නීතියක් යටතේ ඒ සෑම එකක්ම යා සංවිධානය කරනවා. ඒතර කවුද මේ කෙනෙක් එක දවසක් මෙහිදී හැවුවා මේ විසාකාව සෝවාන් වෙච්ච තැනැත්තියක් කගේ විවාහ වීම ගැන. මේ පෙන්වන්නේ එතන. ඒ සාමාන්‍ය පුද්ගලයන්ගේ පැවතුම් ස්වરૂප අභිභවා ගිහින් ඒකත් අර කියන සැලකිල්ලට ගොදුරු කොල්ල. අප්‍රමාදයට හිර කරලා ඒ කුමන පැවතුම හෝ ඒවා ඒට අනුකූලව යටත් කරලයි ඒ සියලු පැවතුම් කරන්නේ. අන්නේ ඇත්ත කියන්නේ අර හිතුවක්කාර හිතෙන ආකාරයෙන්ම කරන්නේ හිතුනහම අප්‍රමාදයට හිර කළා කියන්නේ ඉන් පිට පනින්න ඕනේ. ඒ හිර වෙච්චහම පනින්න බෑනේ. ඔය ඒවා හොඳට අල්ලගන්නවා ඉතින් කියනකොටම ඒ වචනේ එතෙන් හුඟක් සැර නිසායි ඇහුවේ. එතකොට මේ ඔය දෙක කරනකොට මොකක්ද? අර සැලකිලිමත් භාවයයි හිතුවක්කාරකමට තමන්ගේ සිතුවිලි පාවිච්චි පැවතුම් ආදී මොකක්ද? විශ්ලේෂණයක් කරලම පාවිච්චිට ගන්න. ස්වરૂපයක් මේ කියන්නේ. ඒ කියන්නේ හැම වෙලේම එයාගේ ක්‍රියා එක්සලා විශ්ලේෂණය කරනවා. කියන්නේ වර්ග කරනවා, බෙදනවා. එතන කොයි පැත්තද හරි කියලා බලන්න. හැබැයි ඉතින් ඕක හිතෙන්න පුළුවන් ඕකට පෑගෙන යනවා නේද කියලා. නෑ එනකොටම දන්නවා මෙහෙමයි කරන්න ඕනේ කියලා. ඒ පුරුදු වෙච්ච එක්කෙනා. බැරි එක්කෙනාට මාස ගණන්යි ඒකක් තීරණය ගන්න. ඒක හරි. ඒ අබබ්බ ස්වરૂපේ. මේ කතා කරන්නේ අභම්භය ගැන නෙමෙයි මේ වාසනාවන්ත ඒකට සුදුස්සෝ ගැන. එතකොට එවල මෙහාට එනවා නිගමනයක්. ඒ නිගමනයේ උඩ වැඩ කිරීමේදී වෙන්නේ පාප මිතුරන් අයින් වෙන එක. පාප මිතුරන් කියේ මොනවද? ඇත්තට ඒකේ මාර්ගය හොඳට සුද්ධයි මේ පෙන්වන. පාප මිතුරන් අයින් නැගි තමාට පීඩා දෙන පීඩාවට හේතු වන යම් ධර්ම යම් මානසික සම්බන්ධතාවයක් යම් අදහසක් යම් හැඟීමක් සිතට එයිද ඒවක් කොනවට. නවතිනවයි කියන්නේ නිකාම එන්නේ නැතුව ඉන්නෝ නෙවෙයි. මේ ක්‍රියාව යටතේ එන්න බෑ ඒවට. ඒක. මම බොහොම කල්පනා කර දැන් මුරකොන්න කෙනෙක් මුළු රෑම වටා පිටා රවුමේ යනවා නම් හොඳට බලබල ඉන්නවා නම් හොරු වැටයින කොච්චර හිටියක් ප්‍රශ්නයක් නෑ එම්සෙන්නේ නෑ එන්නේ නැත්තේ අර විපරමින් බලයින් නිසා අහුවෙයි කියලා. ඒ වගේමයි මේක. තමා නිරන්තරයෙන්ම අර පාලනයට තීනකොට එන්න බෑ. බැරි එන්න බැරි තැනට වැඩි ක්‍රියාත්මක වෙනවා. හැම වෙලේම මේ පැත්තට ටෝච් ගන්නවා, මේ පැත්තට ටෝච් ගන්නවා, අර එහෙන් මෙහෙන් ලයිට්ස් දාලා අරම අන්න ඒක නිසා අර පුජ්‍යලයාගේ ඒ සිතට එන පාපී ධර්ම නවතිනවා. අපි ඔන්න උතෙන්දී ටිකක් විසිරෝලා වචනාර්ථය දහන්නේ ඔව් ඒ කියන්නේ අපිව හැදුනේ පීඩාවට ගොදුරු කරන ශක්ති සම්බන්ධයකින් අපිව හැදිලා තියෙනවා. අපි මෙච්චර තල්ලු වෙවි එන්නේ ඒ ශක්තිය. මේ ශක්තිය අඩු කරනකොට අපිට ඉඳ හම්බෙන්නේ නැහැ ලෝකෙ වැඩි කල. අර ලෝකේ ඉන්න ශක්තිය තියෙනකන් ඒ ඒ ශක්තිය හැදෙන්නේ අර පීඩාවටපත් කරන ධර්ම වැඩ කරනවා. පීඩාවටපත් කරන ධර්මය කියන්නේ මොනවද? කාම වේග වැඩි වෙන්න ඕනේ. ඒ කාම වේග වැඩි වෙච්චාම අන්න ඉතින් මිනිහා මේ ලෝකේ ඉඳ වමනා කරන ශක්තිය වර්ධනය වෙනවා යාගේ. කාම දැන් මේකෙන් පෙන්වන්නේ කාම වේග. කාම වේගය කියන්නේ මේ කාන්දම් වේගය. කාන්දම් වේග අඩු වෙනවා මේ. එතකොට යා අර පීඩාවටපත් කරන ශක්තිය අයින් වෙනවා වගේම යට මේ ලෝකීය අයිතිය හින කාල සීමාව අඩු වෙනවා. ඒකයි ඒකෙන් සිද්ධ වෙන්නේ. එතකොට දැන් මෙයාට අර පාපී සම්බන්ධය අයින් වෙනකොට මොකද්ද මෙයාගේ ලකුණ? හැම වෙලේම සන්තෝෂ. එයා කියන්නේ කොහොමද? සපසනීය කියලා? නෑ ඉතින් මොකුත් නෑ. ඔය අපිත් ඉන්නවා. ඔච්චර. කරදර නෑ නෑ. මොකුත් නෑ. මොන්නම කරදරයක් නැහැ කියලා. <laughs> එයා සමහරු අහලා තියෙන ස්වාමීන් වහන්සේ කරදරය ගැන මොනවද කියලා. ඉතින් මට ඒක තෝරන්න සිද්ධ වුණා. එක එක දේවල් තමාගේ හිතේ දරාගෙන ඉඳීමයි මේ කරදර කියන්නේ. අප්‍රමාණ ක්‍රියාවල්. සිතේ දරාගෙන ඉන්නකොට ඒකට කියන කරදර. ඇයි? ඒ නැති ඒවා. සිතේ දරාගෙන එකක් කරනවා මේකත් කරනවා අරකට කරන හැටි අහනවා. ඉතින් බලනකොට මේක පිච්චෙනවා. ඒක අර කරදර නැති කියන්නේ ඒ ක්‍රියාව ආපු වෙලාවට මම කරන්නම් පුළුවන් විදිහට බැයි නම් නිකයි නම් දැන් මම නිකයි හිතෙන් ක්‍රියා කර කර ඉන්නේ නෑ අන්න ඒකයි කරදරන්නේ ඒ தත්ත්වයට ගන්න නම් බලාපොරොත්තුෙන් වෙන්න ඕනේ. මේ බලාපොරොත්තු වැඩිකම නිසානේ ක්‍රියාව එnde ඉස්සෙල්ලා හිතෙන් දාගෙන ඒවා ක්‍රියා කරන බලනවා. හරියයිද මොන වේද තරහ වේද දාලා දුවයිද නොඑක් ඒවා. ඉතින් ඒවා වෙන්න ඉස්සෙල්ලා මෙයා ක්‍රියා කරනකොට තමයි අර කරදර කියන්නේ. ක්‍රියාව සිතේ දරාගෙන ඒකත් එක පවත්තන. ඉතින් අරමින් හිතන්නේ මොකද්ද? ඒක ආපෙලාට. පුළුවන් නම් කරන්න බෑනිකයි. ආන්නේ කියන්නේ කාමයේ අඩු වෙලා. අර කාමයේ වැඩි නිසා කරන දෙයක්. ඒකට මේ தത്വෙට ජීවිතේ පත්‍ත්‍ය පුද්ගලයාගේ ලක්ෂණය මොකද්ද? කරදර නැතුව ජීවත් වෙනවා. හැබැයි යාට ලොකු padi නැහැ. වැඩි ඕයට ඕටයිම් හම් දෙන්නෙත් නැහැ. හරි මේ මහල් ගණන් පානිජ් ගණන් ඔක්කොම ගණන් ඒක ඔක්කොම තියෙනවා. මිනිහට කිසි කරදරයක් නැහැ. මොකද කරදර නැtei. ඔය පංගණන් නම් අපි රොටියක් හදන්කමු. පොටි දෙකක් හදන්න බැරි නෑ එකක් එකක් කපලා දෙකට කපාගෙන කමු. ඉතින් ඇතිනේ. ඒ ඇතිනේ අපට රොටියට ඇති වෙන්න ඕන අපට ඇති නම් අපට ඇති නම් රොටියටත් ඇති. ඒකට තාච්චුටත් ඇති. මේක ඇති වෙන්න ඕන අපට. දෙකට අපිට මදිවිත්තාම තාච්චුටම මදි රොටියටම මදි ඔක්කොටම මදි ගෙදෙට්ටම මදි නම්බුවටත් තත්ත්වයට ඔක්කොන්ටම. මොකද එක රොටියයි. ඒක නිසා තත්ත්වෙත් ඉවරයි. ඔක්කොම මිනිහා බලනකොට ඒවා ඔක්කොංගේම හිර වෙච්ච මිනිහෙක්. තත්වාස්ස රින්ගගෙන ඒවා ඇම්බරිලා ඉස්ම යමින් ඉන්න මිනිහෙක්. මෙයා කියනවා මුකුත් හරි නෑ අපට ඇති රොටි. ඉතුරු හරිට වතුර බොනවා භාගයක් තමයි. ඒකට අපි කරදර කිසිම කරදරයක් නෑ අපි ජීවත් අන්න ඒ මට්ටම එයාගේ ජීවිතේ සැහැල්ලු වෙච්ච නිසා මේ ලෝකෙට කිසිම එකකට බයක් නෑ කියලා. එයා ළඟ ලෝකෙට බය නැහැ. ලෝකෙට බය කියන්නේ මෙහෙම වෙන්න තියෙනවා. හරි. ඒක ඒ වෙලාවට වෙයිනේ. එතකන් අපි සන්තෝෂෙන් ඉන්නේ. කියන පිළිතුර දීලා මිනිහා සන්තෝෂෙන් උදම් උදම් ගන්නවා. එයාට මම දුන්නා පිළිතුර සෑහෙන්න කියලා. ඒ මොකද? එයා බය වෙන්න ආයෙත් කරුණක් නැහැ. ඔන්න ඔය මට්ටමට පුත්ලයා ආපු හැටියේ එයාගේ <clears throat> ඇති වෙන ලක්ෂණය. මොකද්ද? හැම වෙලෙම සිතේ පවතින ස්වභාවය. එයා දැඩි උත්සාහයක් ගන්නෑ කිව්වා ගුණවත් කමේ සිත රඳවන්න. ඒකට අපි කියන්නේ ශ්‍රද්ධාව කියලා. ගුණවත් කමේ සිත රඳවන එකයි මේ ශ්‍රද්ධාව කියලා නමක් දුන්න. ඕකයි ඔතන පුරුදු වෙන එක්කෙනාට හොඳ වැඩ කිරීම ශ්‍රද්ධාවන්තයන්ගේ ලක්ෂණ. ඒක හරි. ඒ හොඳ වැඩ කිරීමෙන් අර පුද්ගලයාගේ අර ගුණවත් අයිතිවාසිකම රැඳෙනවා. ලෝකේ හොඳ වැඩ විතරක් නෙවෙයි හොඳ මිනිස්සු විතරක් නෙවෙයි නරක මිනිස්සු තියෙනවා නරක වැඩ කරනවා නරක සම්බන්ධකම් තියෙනවා ඒවට මොකද මේ සද්ධාවන්තයාගේ හපංකම එන්න ඕනේ එතෙන්දී දැන් බුදුරුවක් ඉදිරිපිට බුදුකයන් බුදුමැදුරක් ඇතුලේ සද්ධාව පාවිච්චි කරන එක පුදුමයක් නෙවෙයි ඒක හැම පැත්තෙම ඒක මේ ආදුනිකයාට හදාපු තැනක් පුරුදු වෙන එක්කෙනාට එතෙන්ද ගිහිල්ලා ඉතින් සද්ධාව තීන හැටි දැනගෙන ඒක පාවිච්චි කරන්නේ නමුත් එයාගේ ශ්‍රද්ධාව පාවිච්චි විය යුතු කොතනද? අර ශ්‍රද්ධාවට පටහැනි මෙයාව නරක කරන්න. මෙයාට අගුණ අයිතිවාසිකම් ලබා දෙන්න. ලෝකෙන් එන ආවේග එක්ක තමගේ ජීවිතේ මිශ්‍ර වෙන සමගම මිශ්‍ර වෙන සමගම අන්න ශ්‍රද්ධාව එන්න. මේ එකක් ගන්න මේ මේ මෙතන මා මේකත් එක්ක සම්බන්ධ වෙන්න ඕන. වෙන්න ඕන. නමුත් මම වග බලා ගන්න ඕන මගේ ජීවිතේට අර කියන කිලුටු මිශ්‍රණයක් නොෙන්න ඕන බලන්න. ඒ මොකද දැන් මෙතන මං දුක් විඳිනවා ඒ මිශ්‍රණය අපේට. මේ සිද්ධියෙන් මේ ක්‍රියාවෙන් මේ පුජ්‍යලයෙන් නෙමෙයි. අරම ආවොත් මෙතෙන් දුක් විඳිනවා. ඒක නිසා මම වග බලා ගන්න ඕන. එවැනි මිශ්‍රණයක් නැතුව මේ අසුර මම පව මේ අසුරේ ඉන්න. ඒක අපි එකට නෙවෙයි එකක් කියනවා. දැන් ඔන්න මෙයා පැත්තක ඉන්නේ. අර එක්කෙනෙක් ඊයේත් ඇවිල්ලා පැමිණි පැමිණිලක් කළා. එයාට මොකද අනිගුලුක්ක් කළේ කිව්වේ කියලා. ඉතින් යම් කිසි කෙනෙක් තමා හොඳින් ඉන්නවා මෙතන. ආ වටා පිටාවේ ඉතින් නොයි නොයි කෝපාදූප කියන පුජ්‍යලෝ එක එක ඇනිවුලුක් කියනවා. කිව් ආ සීලවන්තයොත් අපි දැක්ක ඔය නිකම් බොරු සීල්. අරවා මේවා ඉතින් ඔය රවටන්න හදනවා. ඔය ඉතින් බැරි වෙනකොට ඔහොම තමයි. නොයි කේව කියන. නෑ කනට ඇහෙනවා. නෑ ඉන්නේ මෑ. නැගිටලා යනවා නෑ. එයා හොඳ එයා ඒ වෙලාවේ එතන හිතනවා මේක හොඳ අධ්‍යාපන අවස්ථාවක්. මම මේ පන්තියකට වැටලා තියෙන්නේ. මොකද මේව අහමින් මගේ සිතට අර මිශ්‍රණයක් එන්න නොදී වග බලා ගන්න පුළුවන් වුණොත් මේ මිනිසුන්ට අමාමහ නිවන් දකින්නවා මේ කරපු දවුනේ. මොකද මේම අවස්ථාවක් මට හම්බෙන්නේ නැහැ කවදාකවත් මේක ප්‍රගුණ කරන්න. ඇයි ඉන්ට කියලා කියවන්න බෑනේ. එතකොට මේකේ කිසිම හරයක් නැහැ. එහෙම අවස්ථාව ලැබිච්ච හැටි ශ්‍රද්ධාවන්තයා තෝරන්නේ ඔතෙන්දී. නැතුව පන්සලේදී ශ්‍රද්ධාවන්තයා ඔය කියන්නේ ඔය සත්තු කියන්නේ පන්සලට මේ ඒක තේරිලම මේ අර අවස්ථාවයි ශ්‍රද්ධාවන්තයා තෝරන්නේ. මොකද යාගේ ශ්‍රද්ධාවන්තකමේ ලක්ෂණේ නරක් වෙන්නේ නැහැ. ඔච්චර. ශ්‍රද්ධාවන්තයාගේ ලක්ෂණේ නරක් වෙන්නේ නරක වෙන්නේ කොතනින්ද? නරක වෙතොත් සිතෙන්. සිත නරක වුණේ නැත්තම් මිනිහා ඔක්කොම හොඳයි. ලේ ධාතුවයි එයාගේ ඔක්කොම හොඳයි. ඒතකොට ඒ වග බලා ගැනීම මේ මේ පිළිපෙළේන පුජ්‍යලයාගේ ශ්‍රද්ධාව පාවිච්චි කිරීමට එයාට අමුතනක් නැහැ. හැමතැනම පාවිච්චි. එතකොට එයාට මේ ලෝක ධාතුවේ අහිත කර පුජ්‍යලයක් නෑ. දැන් ඉස්කෝලේට ගියාම අර කොතනක් නැති මිනිස්සෙක් පාඩමක් ගහනවා වේවැලෙන් ගහනවා නොච්චව කරනවා අනන්තේ. ඒ මිනිස්සෙක් තරහ වෙන්නේ නැහැ. දැන් නම් ගහනවා. ආපහු හැරිච්ච ගම. නමුත් ඉස්සර ඉතින් තරහ වෙන්නේ නැහැ. ගුරුවරයා ගැහුවට ඉතින් ඒ උගන්වන්නයි කියලා ඒ මිනිස්සු පිළිගන්නවා. දැන් නම් එහෙම බෑ. දැන් හැරිච්ච ගමන් ගහලා මොකද ගැහුවි කියලා අහන්නේ. ඉතින් ඒක නිසා අර කොක්කම නිකන් හිතමාරු වෙලා. ඉතින් ඒ වගේ ගුරුවරයෙක් තමයි උගන්වන්න වගේ මේ ලෝකෙම අපිව උගන්වන. අපට හොඳ වෙන්න උගන්වන මිස නරක වෙන්න කිසි කෙනෙක් උගන්වලා නැහැ. අපි නරක වෙලා තිනවා අපේ දුර්ලභකම මොකද? හොඳ වෙන්න දන්නේ නැති කවුද? කවුද නරක කළේ? කිසි කෙනෙක් නරක කළා නෑ. හොඳ වෙන්න දන්නේ නැති හන්ද අපි නරක වෙලා තිනවා අපේ වල. ඊට මහත්තයා. දැන් කිසි කෙනෙක් නරක කළේ. එක එක එක එක විදිහට හැසිරලා තිනවා. ඉතින් ඒවෙන් අපි හොඳ වෙන්න බැලුවේ නැති නිසා අපි අමාරු වැටුනික ඇත්ත. නමුත් බුද්ධහමට අනුව අපි සිතුවිලි හදාගත්ත ඇති ඒකාන්තයෙන් පුළුවන්. ඒ කිසි බැරි කමක් නැහැ. හැබැයි අර කෙලේශයෙන් කෙලේශෙන් ක්ලේශයට එකින් එකට එකින් එකට උදව් දෙනවා ඒ දැන් යම් කිසි කෙනෙක් නරක හැසිරීම් තියනවා නම් එයාට ඒ නරක හැසිරීම් වලට නානා ආකාරවල ඒ වර්ගයේ පුජ්‍යලිය සෑම තැනින්ම උදව් වෙනවා. එයා පොලිසියට අල්ලන් ගියත් මිනිහාව ගිහලා අපදීලා එක්කගෙන එනවා. නානා ඒ වර්ගය එයාට උදව් කරනවා. ඒ වගේ නරක සිතක් පහළ වෙනකොට ඒකෙන් මිදෙන්න හදන්න බැරි බොහෝ දුරට තවත් නරක සිත් වලින් එයාට රුකුල් දෙනවා. මොන මේව කරන්න මේවයි මේව කළොත් මෙහෙම වෙනවා බලනවා බලනවා බලනවා කියලා නොයේ කේව පෙන්නනවා. මාන්නේ, අහංකාරකම්, ක්‍රෝධේ මේ ආදී ඔක්කොන්ටම මෙයා නිසා අර අර තාලෙන් ඉන්දියාට බැරි වෙනවා. ඒ ඔක්කොම ලෝකෙ වැරදි නෙමෙයි. අපේ ළඟ තියෙන කෙලෙස් මතු කර කර මතු කර කර අර ක්ලේශයෙන් යුක්තව අර ක්‍රියාව සංවිධානය කරන්න බලපෑමක් ඒ කෙලෙස් සේනාවකින් කරනවා. ඒක මැඩගන්න අපි සමර්ථ වෙන්න ඕන. ඒකයි මෙතන වෙන කිසිවක් නැහැ. අපේ සමර්ථකමේ හැටියටයි අපේ සද්ධාව ක්‍රියා ක්‍රියාන්ත කරන්න පුළුවන්. එතකොට දැන් මෙහෙම අයට මේ විදිහ අයට ඕක නෑන කියන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද දැන් සෑහෙන දුරක් මේ ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට ඒ සද්ධාවත් ඒ කියන්නේ ඒ ගතියත් එක්ක හැම දෙයක්ම දැනෙන ගතියම තියෙන්න ඕනේ. හැම දෙයක්ම දැනෙනවා කියන්නේ මොකද්ද? ඒක අපි අනිත් පැත්තෙන් කිව්ව නුවණ හැම දෙයක්ම කිව්වේ ඒ දැන් එක එක විලාස ලෝකේ දැන් ස්ත්‍රී පුරුෂ වර්ග වශයෙන් එහෙම කොටස් දෙක පුංචි නම් নানা ආකාරවල নানা පුජ්‍යලය নানা පැවතුම් ස්වરૂප ඉදිරිපත් කරනවා මේක දැනගන්න කියලා කිව්වේ මොකද්ද වචනේ කෙටි වුන් පුංචි එකක් වුණාට ඒ දැනගන්න කියන එකේ ටිකක් තියෙනවා පතුලට නිකන් රිංගල බලන්න ඕන තත්ත්වයක්. මොකක්ද ඒ දැනගන්නේ කිව්වේ මෙයා මොකද මෙහෙම කරන්නේ? එයා මොකද එහෙම කිව්වේ? එයා මොකද ඔහොම ඉන්නේ? මේ ඔක්කොම එයා දැනගන්න. ඒ දැනගත්තේ නැත්නම් එයාට ශ්‍රද්ධාව කියන එක පාවිච්චි කරන්න. මොකද්ද මේ දැනගන්නේ කියන්නේ? දැනගන්නේ කිව්වේ මොන ආකාරයෙන් හරි ඒ පැවතුම් වල විකෘති ස්වરૂප නරක ස්වરૂප ලකුණු ලක්ෂණ තියෙනවනේ. ඒ මොකද? අනේ මෙන්න මේක නිසා අය එක කරන්නේ. මොකද? ආවල් ක්ලේශය ළඟ වැඩ කරනවා. මගේ ළඟත් ඕක ඉස්සර තිබුණා. මමත් කොහොම ඒ දවස්වල ඔයා වගේ තමයි අඟට කඩම් පනිනවා පොඩ්ඩෑම යනවා. මිනිහා උදේට හැන්ද යනකම් බුරනවා නොයෙක් ඒ. මිනිහා වල්දා. අර ධර්මයේ විතර යාගෙන් අයින් වෙන්න. ඒ ධර්මයේ අයින් වෙච්ච හැටි මිනිහා බොහෝ වටම පුජ්‍යලේ. කියලා හිටන් ඒ හැම එකක් ගැනම එයාගේ නිර්ව විශ්ලේෂණයක ප්‍රතිඵල ඉදිරිපත් කරනවා මම මේ කාරණෙන් කොහොමද? එයා වැඩි නෑ. මේ ලෝක ධාතුවේ සම්පූර්ණ බුදුහාමුදුර කතා කළේ ධර්ම ගැනයි. ඔය එයා ඒ ඒ වැඩේ කරන ධර්මයේ ළඟ තියෙන. ඒකයි එහෙම කරන්නේ. අන්න ඕකටයි දන්නොයි කියන්නේ. එතකොට ඒ දැනගත්තාම වෙන්නේ මොකද්ද? අර සර්ධාව බොහොම ගුවනේ පහ කරන්න පුළුවන්. නිකාම් වැඩ කරනවා. බොහොම ඒ ඇයි අපිට නරක වෙන්න ඉඩක් දෙන්නේ නැහැ. අර නිවැරදි තීරණය තියෙන වැදගත්කම නිසා. නරක වෙන්න බෑ එතන. මොකද එතන කාරණේ පේනවනේ. මේකනේ යමන්සේ. ඉතින් ඒ මනුස්සයාට දොස් කියන්න බෑ. ඔය ධර්ම ඉතින් කවදාත් ලෝකෙ තිබුණේ නැහැ. ඔව් ඔව්. ඔව් ඉතින් ඔය වාසියෙන් ඔව් ඔය අස්සෙන් එන්නේ ඔක්කොම මෛත්‍රිය තමයි හැදෙන්නේ. ඔය දැන් ඕකට මෛත්‍රිය දැම්මේ කියන්න බෑ. ඔක තවත් ලෝවාදවේ සුද්ධ වෙන්න ඕන සුද්ධ මෛත්‍රියට එන්න. ඉතින් මේ හැදෙන්නේ මෛත්‍රිය තමයි. ඔව්. එතකොට ඒ කියන ක්‍රියාතත්ත්වය තමන්ගේ සිතෙන් සංවිධානය කරනකොට අර ಗುಣ පුරන්න බැරි කම්මැලි භාවයක් ගැන ගිය පාර මම කිව්වා. අර දුර්ලභයක් ගැන. ඒ දුර්ලභය ජීවිතේ තුලින්ම මතුවෙන එකක් හැටියට මම කිව්වා මාත්. දැන් මේ තියෙන්නේ මොකද්ද? උද්‍යෝගය. කම්මැලි භාවය නෑ. මොකටද උද්‍යෝගය? මේ ಗುಣ රැකීමට. අර කම්මැලි භාවය ආවේ මොකද? අර මහත්යා ප්‍රශ්නේම ඒකට පිළිතුරු දෙනවා මොකද්ද? සංසාරේ එයා සංසාරයට ඇතුල් වෙච්ච මේ ශක්තිය මේ කාම කාම පොදිය තින්නේ අර නරක කරන්න ශක්තියකුයි ඒක නිසා යන්තම් හරි හොඳ එකක් ගාපු හැටි සුස්කාල විශ්කොන ඒකට අන්තිමට මේ දුරු මේ මේ මැලි වෙනවා මගේ හැකිලෙනවා ඒවා එක මිශ්‍ර වෙන්න බෑ හරියට අර කුඩල්ලට ලුණු ලුණු වගේ යන්තම් මෙහෙම කිට්ටු කරනකොට මෙහෙම වෙනවා. මොනම දෙසිකින්වත් කෝඩල්ලට ලුණුත් එක්ක ජීවත් වෙනවා. පොඩි අන්න ඒ වගේ නරක ගති ශක්ති ජීවිත ඇතුලේ තියෙනවා නම් හොඳ මිශ්‍ර කරන්න බෑ නැකිලිලා ඉන්නවා. දැන් මෙතන තියෙන උද්‍යෝගයක් ඒ මොකද හේතුව? මේ උද්‍යෝගය කිව්වේ අර පුජ්‍යලය අර කිව් සීමාව ඉඳලා අප්‍රමාදයේ ඉඳලා හිරියොත් අප්ප දෙකේ ඉඳලා මෙයාගේ ජීවිතේ සංවිධානය කර කර කර කර එනකොට වෙන්නේ මොකද්ද? මේ ජීවිත පෙරලියක් සිද්ධ වෙනවා. පෙරලිය කිව්වේ අර තමන් ළඟ තිබිච්ච රසායන ඔය කියන්නේ ජීවිතයක් පවත්වීමට උපකාර වන ඒ වේග ඔක්කොම අර තිබිච්ච தත්ත්වේ නැතුව අන්‍ය වූ தත්ත්වයකට පෙරලෙනවා අර ඒවට ලැබෙන උදව්ව හැටියට මොනවාද උදව්? කාම්දම අඩු කරන උදව්වයි කාමය අඩු කරන උදව්වයි මේකට ලැබිලා තියෙන්නේ සෑහෙන කලක්. ඒක නිසා දැන් මේ පුජ්‍යලයා ගාව අඩු කාම ශක්තියකුයි තියෙන්නේ. ඒ කියන්නේ මේ පරමාණුවක් ඇතුලේ තියෙන කාන්දමක් ගැන ඔය කතා කරන්නේ. ඒතකොට ඒවා අර කාන්දමේ වැඩි අංශක වැඩි ගන්න අඩු කොල්ලා අංශක අඩු තත්ත්වයටපත් වෙච්ච හැටියේ අර හොඳ ධර්මත් එක්ක මිශ්‍ර වීමට අර කාන්දමට පුළුවන් වෙනවා. පාන්දමට පුළුවන් වෙන කියන්නේ මොකද්ද? ඒ මේ ඒ හොඳ ධර්ම වල ආකර්ෂණයේ වදිනත් එක්කම මේවා ක්‍රියාත්මක වෙලා සිත් පහළ වීම බොහෝම සෞම්‍යත්වයට පත් කරනවා. මොකද කාම ශක්තිය වැඩියෙන් බහුලව නැති නිසා මේ වේග ශක්තිමත් නැති නිසා. එතකොට මේ පුජ්‍යලයාගේ අර ಗುಣ රැකීමේ වේගය අර කම්මැලි වෙලා හැකිලා මේ දැන් කරන්න බෑ ඉතින් තව ටික කල් ගිහිල්ලා ඉතින් දූ දරුවෝ දීක දීලා කියලා ඔය ඔය බේරුමට කරුණ මුකුත් යාළඟ නැහැ. ආ කෙලින්ම ඔව් ඒක කළ යුතුයි. ඒක එවෙලෙම කරලා යුතුයි කියලා මහා උද්‍යෝගයක් මතුවෙනවා. ඒ උද්‍යෝගයේ මතුවීමේ අවස්ථාවට පත් වෙච්ච පුද්ගලයා මොකද? එයා එයා ගැන බුදුහාමුදුරුවෝ කිව්වේ මහා පිරිස් පිරිස් මැදට බොහෝ තේජවන්ත ලීලාවෙන් යනවා කියලා. ඔය කියන්නේ සීලවන්තයෙක් ගැන ඒ කිව්වේ. මේ සීලවන්තකම ගැන තමයි මේ පෙන්වන්නේ. ලොකට උද්‍යෝගයෙන් පිරිස් මැදට යනවා. එයාට ඒ පිරිස් මැද තමාගේ හැකිලීමට කරුණක් නැති වෙනවා කියලා ওই කරුණු පහක් පෙන්නනවා. බොහොම එඩිතරව පිරිස් මැදට යනවා කියන්නේ මොකද? ඕනම කෙනෙක් පිරිසක් මැදට යනකොට හැකිලෙනවා නම් එයාගේ ළඟ පුංචි දුර්වලකමක් තියෙනවා. ඒකමයි රැකිලේ. ඕනෝ පිරිසක් මම කියන්නේ මහා මාත්‍ය රජවරු අරුම් ඔක්කොම හිටියත් මිනිහට ප්‍රශ්නයක් නෑ මිනිහත් ඉඳ තියෙන තැනින් කියලා හිටකදී මොකද එයා දන්නවා මේ ඔක්කොම අර එයාගේ ජීවිත රටාවත් එක්ක සම්බන්ධ වෙන්න බැරි තත්ත්වකයනේ මේ අය මොකද එලා ජීවිත රටාව තියෙන ආකාරයෙන් මම පේනවා ඒ අයට මට බය වෙන්න කරුණක් නැහැ මොකද මම ළඟ නිර්දෝෂත්වයේ බලපහන නිසා කිසි දවසක කිසිම කෙනෙකුට මොනම ආකාරයෙන්වත් මගෙන් මුකුත් වෙලා නැහැ. ඉතින් මං මට බය වුණා මිසක ලෝකෙට නෙවෙයි මං බයලා තියෙන්නේ. ඒ නිසා දැන් මට බය නැහැ. ඒක නිසා මං ලෝකෙට බයයි. මට බය නැහැ කියලා කිව්වේ මම වරදක් කරලා තිනවා. ඒ වරදට මට දඬුවම් ලැබෙනවා. ඒ වන් දඬුවමට මට බය මූණ පාන්න. අන්න මටයි මං බයලා තියෙන්නේ. තේරුණාද මන්ද? තේරුණාද? නෑ ඇත්තක් නේ. මාන්නේ කියන්නේ මොකක්ද දන්නවද? අරේලා මට වඩා අඩුයි කියලා හිතන් උන්ට උඩින් එන්න නිකන් පොම්බගෙන හිටියොත් තමයි මාන්නේ. මේක විශ්ලේෂණයක්. බෙදිල්ල. මේ මගින් කිසි වරදක් කියලා නැහැ. ඒක නිසා මම කිසි කෙනෙකුට බය වෙන්න ඕනේ නැහැ. මොකද කවදාවත් මම ලෝකෙට නෙවෙයි බය වුනේ මටයි. ඉතින් දැන් මට බය වෙන්න මාලයන් කරුණන්න කියන නිසා ලෝකෙ මොකද මාට මාව බය කරන්න දෙන්නේ නැහැ. දැන් යම් කිසි කෙනෙක් බය කියන්නේ එයාටයි ආ බය වෙලා තියෙන්නේ. මොකද එයා වරදක් කළා එයාට දඬුවම් ලැබෙනවා. ඒ දඬුවම් මට විඳින්න බෑ. දඬුවම් විඳින්න බැරි හන්ද මිනිහ හැංගෙනවා. ඒකට බය වෙලා තියෙන එයාට. තේරෙන්නද මම හිතන්නේ? ආ. එයාටයි ආබා වෙලා තියෙන්නේ. එතකොට ඒක නැති නිසා එහෙම මන්ට බය කරනවා. අන්න ඒක නිසා මහා තේජවන්ත ලීලාවකින් එයා පිරිස්ම පිරිස්මදී කියලා කිව්වේ මේ පෙරහැර පොළවල් වල ඉන්න සෙනගාසේ ඔළුව රිංගල මැද්දට රිංගන එක නෙමෙයි පිරිස් මැදේ කිව්වහම සමාජයේ ජීවත් වෙන්න එයාට මුකුත් සැකයක්. ඒකනේ අන්තිම නරක මිනිහවත් මට මුකුත් කරන්නේ. මොකද මන් නරක නෑ ඒකයි. මන් නරක නැති නිසා මගෙන් කිසිවක් නරකක් වෙලා නෑ ලෝකකාටක. ඒක නිසා මොනවද මට කරන්නේ? අන්න ඒක නිසා යා ඒ නිර්භය එතකොට සමහර වෙලාවට අනාදීම කාලයක් මුළුල්ලේ සසර ගමන් කරගෙන එන එක්කෙනාට විරුද්ධවාදීන් ඉන්න පුළුවන්. ඒ සසරේදී එහෙම ආවා නේ ඉතින් බොහොම ප්‍රකටම කාරණේ බුදුහාමුදුරු පිළිබඳව සිද්ධි. නමුත් එහෙම ආවට බුදුහාමුදුරන්ට මුකුත් කළේ නැහැ. ඒ හේතුව එයා එහෙ එනවා මේ විරුද්ධකමක් කරන්න මේ බුදුහාමුදුරු කිසි විරුද්ධකමක් නැහැ. බොහොම එයා එක්ක එකඟයි. ඉතින් වර්ග මේ මේකට එක හැප්පෙන්න පුළුවන්කම. ඉතින් අනිත්‍යයට ඒකමයි නීතිය. ඒකමයි ක්‍රමය. එන්න උන්න ඔය මට්ටම් ගණන් ගමන් කරනකොට සෑහෙන දුරක් මෙයා ඇවිල්ලා. සෑහෙන දුරක් මෙයා ඇවිල්ලා කියන්නේ සසර දුකින් මිදෙන අඩිතාලම නෙවෙයි. ඒ වමනා කරන ලෝම හැඩය මිනිහා අරගෙන ඉවරයි. ඉතින් ඉන් එහා කියන්න මට වෙලාවක් නෑ. දැන් ඉතින් වෙලාව අවසానයි. දැන් මේ පිළිබඳව අවසානය මම හිතනවා ලබන සැරේ අපිට පුළුවන් එක නවත්තගන්න. දැන් මේ පිළිබඳව අහන්න යම් ප්‍රශ්නයක් තියෙනවා අහන්න. ඔන්න අපි ආවා තමන්ගේ ශරීරයේ ලේ ධාතුවේ සීන පරමාණු එකයි ඔය කිව්වේ පරමාණුව තුල දරන රසායනික ශක්තියේ නන කාෂ්ඨක හරි අයින් වෙලා සෞම්‍යත්වයටපත් වෙච්ච අවස්ථාව දක්වා යනවා. ඒක දැන් ඉතින් මේ ප්‍රශ්න කියනවා නම් අහන්න. මොකද්ද? ඒක දිහා බලලයි හැකිලෙන්නේ. ඒකෙන් ඒක දැනගත්ත හැටි මොකද? හැකිලීමට වැඩි පෙරාස්තුව වෙනවා කියන බය නේද මම මට මේක මට මේක සමස්තේ විශ්වාස කියන බයගතිය ඔය බයගතිය කියන්නේ ඒ බය කියලා කිව්වේ ඔයා මේ දැන් මේ හත පාවිච්චි කරන්නේ හිරියේ කියන එකට බය කියන වචනේ දාලා තිනවා. නමුත් යම් කිසි විදිහකින් මේකෙන්මට අනර්ථයක් වෙනවයි කියා හිතන සෙව්ව දක්වා ඒකට කියන්නේ හිරිය කියන්නේ ඒකට එක්කාසු වෙන්න කැමති නැති බව. බය කියන්නේ ඊළඟටම මේකෙන් කොහොමද බේරෙන්නේ මොකක් කොල්ලද බේරෙන්නේ කියලා බේරන අදහස ආපු හැටි ඒක තමයි ඔත්තක් තියෙන්නේ. අර වර්ග දෙකක්. මේ වර්ග දෙකෙන් මේක හොඳ නෑ මේක නරකයි මේකට අහු වුණොත් මහා අනර්ථයක් සිද්ධ වෙනවා කියලා හිතන සීමාව ඔක්කොම හිරියයි බේරෙන්නේ කොහොමද මේකෙන් කියලා බේරෙන පැත්ත හිතපු හැටි බය. ඔත්තම්. අනේ මේක වෙන්නේ. බයි. මම හිතන ඔච්චර වෙන්නේ ප්‍රශ්න. දැන් මේ පින්නක් පිළිස දැන් චයෝ ධම්ම සූත්‍රයේ එක පැත්තක අවසන් කරලා මේ අනිත් පැත්ත පුණ්‍ය පැත්තයි බුදුහාමුදුරු මේක මේ සම්පූර්ණ නැති කරන හැටි පෙන්වන පැත්තටයි අපි තුනේ. හොඳයි මේ පින්නක් පිළිසට ඒක දේශනා කරන්න මට විශේෂ කැමැත්තකුත් තා මොකද ඊට අනුව එක්තරා දුරක් ආපු එක සෙව්වකට ගිහින් රිංගලා ඉන්න පිරිසක්. ඒක නිසා තව ඉතින් තල්ලු කරගන්න බොහොම ලේසි මේ අය. අන්න ඒක නිසා ඒක දේශනා කිරීම වැඩි සන්තෝෂයකට හේතු වෙනවා. ඉතින් මේ පින්නක් පිටු මේ විදිහේ මේවා අහගෙන මේ සුළු කාලයක ජීවත් වෙන අයිතිවාසිකමක් අපිට තියෙන්නේ. ඉඩකඩම් තියෙන්න පුළුවන්, දේපොළ මුදල් හදලා ඔක්කොම තියෙන්න පුළුවන්. ඔය ඔක්කොම මෙහි අරයක් කොයි විලේ ඇවිල්ලා කට පිය වුණා, ඇස් පිය වුණා, හුලන් නැවතිච්ච හැටි ඔක්කොම අයිතිවාසිකම් ඉවරයි. ඒක නිසා ඉක්මනින් Tamanට පුළුවන් ප්‍රමාණයෙන් මේකෙන් ප්‍රයෝජන ගත්තොත් අර විසරදව ඉදිරිපත් වෙන කිව්වේ ඕන ලෝකෙක ගියාය මම මම කියලා එයා හොඳ තේජාන්විතව තමයි පිරිස් මැදට යන්නේ කිය කොහෙද මෙහි ලෝකෙ විතරක් නෙමෙයි ඕන පිරිසක් මැදට යන්නේ මහා පුළුවන් කාර්යය මොකද මන් නිද්දෝයි අන්නේ අයිතිවාසිකමක් ගත්තොත් දැන්ම සෝවන් වුණාට කමන්නේ ඈ ඒ අයිතිවාසිකම් ගන්න මේ කාටත් පුළුවන් එහෙම කරනකොට අර සෝවන් ආදී මාර්ග පිළිවෙලට යම ඒකේ පුරුද්දට අනුව ඒ හම්බෙච්ච තැනදී පුදු පුළුවන් එකක් කරගන්න පුළුවන් වෙයි අන්නේ தත්ත්වයක් උදා කිරීමේ පිස්සක් සිදු වෙන්නා වූ යහපත සල්කා සත් වෙන්නා වූ ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලට අපාපැසුරු කරන්නා ස්ථානවලට අධිගුරු සියලුම දිවි රාජ සම්මියා මේන් සතුටටපත් වේවා ඒ සතුටටපත් වෙනා ජීවරාජ සමුයාගේ ආශිර්වාදයේ මේ සම්පතම ලැබීමෙන් තම තමන්ගේ ජීවිතවල